චතුරාර්ය සත්‍ය විස්තර කරනකොට දුක්ඛ සත්‍යයට එකම හේතුවයි පෙන්වන්නේ තණ්හාව. නමුත් අපිට පේනවා වේදනාව. ඉතිසල අපි කතා කරපු පස්ස උපදී අවිද්‍යාව චතුරාර්ය සත්‍ය පිළ නොදැනීම මේ ඔක්කොම තණ්හාවට පිටිපස්සේ ඉඳගෙන වැරදි විදියට උදව් කරන නිසා තණ්හාව නායකත්වයක් අරගත්තට තණ්හාව කියන ඒක හේතුක කාරණාවකින් නෙවෙයි දුක හටගන්නේ රාශියක් නිසා. ඒ නිසා අපිට යම් වෙලාවක දිත්තේ දිට්ඨමත්තන් කියන විදිහට රූපයක් දැකලා දකින්නකොටම ඒක මත ඇතිවෙච්ච කතා ගෙතීම ප්‍රපංචකෙන් නැත කරගන්න බැරි වුණා නම් අපි ඊගාට වැටෙන්නේ ඊගාව පුරුකට තණ්හාවට වැටෙනවා. නමුත් <clears throat> යබිධර්ම පාඩම් වල එහෙම නැත්නම් අට කතා වල එහෙම නැත්නම් මේක විස්තර කරනකොට කියනවා අපි ලෝකේ ගොඩක් දුක් කරගන්නේ තණ්හාව නිසා නෙවෙයි ද්වේෂය නිසා. අපේ මුළු දවසේම ගත වෙන්නේ ද්වේෂයෙන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි වර්තමාන මොහොතට හරි කැමැති මම දැන් මෙතන ඉන්ඩෝනේ කියන එකට අඩු මේ වගේ පිරිසක් ගත්තාම ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් අනික කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වර්තමාන මොහොතට කොච්චර ද්වේෂ කරනවද කියනවනම් අපි සියල්ලම නාලා කාලා බීලා ඇඳගෙන ඒකටම වාඩිලා හිටියත් කොච්චර අමාරුද වර්තමාන මොහොතේ තියන්නේ. ඒ තරමරු සංසාරෙම කරලා තියෙන අපි වර්තමාන මොහොතට ද්වේෂ කරලා. ඒ නිසා සංසාරේ වැඩිලා තියෙන තණ්හාව නිසා නෙවෙයි තණ්හාව ඇත්තට බලනකොට ව්‍යංගයෙන් උදව් කරලා තියෙන්නේ තන්නේ ද්වේෂයක් තිබිලා තියෙන්නේ. දැනට වුණත් සිල් අරගෙන සිල් උතුම් මැද ඉඳගෙන සුදු ඇඳගෙන මේ වගේ තැනක හිටියත් අනේ පුතේ ඔබ මෙන්න මේකම හිටපන් කියලා තන්න කිව්වත් වර්තමානින් ඉඳ කියලා කොච්චර පිටපයින්වද. තීම ලෑස්තියක් නැති හිතක් කොච්චරක් වර්තමානයේ පයින්නද කියලා කියන්නේ අපි වර්තමාන මොහොතට කරන ද්වේෂය. එනිසා පොඩි පුංචි සමීකරණයක් අපිට දෙන්න පුළුවන් මේ ලෝකායත විශ්ේ තියෙන සියලු දැනුම වර්තමාන මොහොතට ද්වේෂ කිරීම නිසා හටගත් දැනුම. එනිසා ලෝකයේ තියෙන තාක් දැනුම ද්වේෂයෙන් පටන් ගන්න තියෙනවා. යම් කිසි කෙනෙක් වර්තමානයේ ඉන්නවනම් දැනුමක් අවශ්‍යත් නැහැ. වර්තමාන මොහොත පිරිච්ච දෙයක්. නමුත් ඒකට ද්වේෂ කරන නිසා මේක තව ටිකක් දියුණු කරගන්න, ලොකු කරගන්න ඉතින් පරිේෂණ කරනවා. හොයායම් කරනවා. ඒ නිසා ලෝක විශ්ේ තියෙන ඔක්කොම ධර්ම ਸਰවචනාංශි කියලා තියෙනවා. ලෝක වර්ධනයට හේතු වෙනවා. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා. මේ ලෝක වර්ධනය සිද්ධ වෙන්නේ සුසාන භූමි වැඩෙන එක විතරයි කියලා. ලෝකේ දැනුම ඔක්කොම ඇවිල්ලා තියෙන වර්තමාන මොහොතේ තියෙන ද්වේෂයක් මත. ඉතින් ඒ නිසා අපි වැඩියෙන් දැනුම තියනවා කියලා කියන්නේ අපි ගොඩක් කල් වර්තමාන මොහොතෙන් පිට ගිහිල්ලා මේ පරණ පුස්කාච්ච දැනුමට තන දීලා කටයුතු කරන එක. ඒ නිසා හොඳට සලකලා බැලුවොත් අපි සංසාරේ බැඳිලා ඉන්නේ රාගයටත් වැඩිය ද්වේෂේ. අපි හොඳට නාලා කාලා වෙලා සැපතේ ඉන්නවා. මේක හොඳට අතපය දිගාන සැපතේ වාඩිලා හිටපයි. ඒක සැපක් නෙවෙයි හිටපන් කියලා දෙන්න බලන්න කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. බුදුම පැති වලින් ද්වේෂය ඇති කරගෙන ඒක නැගිටලා යන්නකම් හදිසි තත්මිති කරනවා. කොයි වෙලාවෙ යන්නද? ඉතින් ඒකට අහලා පහල ඔක්කොම ක්ලාස්ටි. ඒ මොකද්ද? වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය අපි හොඳට නාලා පිරිසුදු වෙලා ඇවිල්ලා සමසේ සහැල්ලුව ආඩි වෙලා ඒක කියලා කියනවා. ඉතින් උඹ දැන් සනීපෙන්නේ ඉන්නේ. වාඩිලා හිටපන්කෝ. මේ මේ මේ සහැල්ලුවට හිත දාගෙන හිටපන්කෝ. සර්වචනසේ පෙන්වන්නේ තණ්හාව. එතකොට මේ මොකද්ද මේ තණ්හාව සහ ද්වේෂය අතර තියෙන සම්බන්ධතාවය? ඒක පෙන්වන්නේ සරුවචංශයේ භව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාවේ පැතිකඩ තුනක් පෙන්වනවා. ඒක ඒක හරිම අමාරුයි මේ මේ තණ්හාව ඇතුලේ ද්වේෂය හංගලා පෙන්වන්න හැටි දකින්න. අපි කාම තණ්හාව කියලා කියන එක පොඩ්ඩක් මේ අවස්ථාවට ඉදු කරගත්තොත් අපේ ඉඳුරන් පිනවීම කාම තණ්හාව කියනවා. මගේ ඉඳුරන් පිනවීම. ආමිෂයෙන් ඇහැට රූප පෙන්නනවා කනට ශබ්ද අසනවා ආදි වශයෙන් මම මගේ ඉදරම් පිනවීම කාම තණ්හාව කියලා කියනවා. ඒකට නැත්නම් ආමිෂ සුඛය කියලා කියනවා. ඒක ඉදරංගෙන් එහාට ගිය එකක් නෙවෙයි. නමුත් භව තණ්හාව කියලා කියන්නේ මගේ කරිසරක් නෙවෙයි අපේ කට්ටිය ඔක්කොටමත් මේක දෙන්නේ. අපේ පවුලේ අයට දෙන්න ඕනේ ඉස්සරහට තියෙන්නත් ඕනේ පස්සර තියෙන්නත් ඕනේ මම යණ යන තැන තියෙන්නත් ඕනේ කියලා අර වර්තමාන මොහොතෙත් ඇත්තටම අපිට කාම තණ්හාව සංතර්පණය කරගත්ත කෙනෙක් ලෝකේ නැහැ. ඒක හැමදාම තෘප්ත අතෘප්ති කර දෙයක් ඌන දෙයක්. එනමුත් අපි යම් ප්‍රමාණයකට ඒ විශාල කර්මාන්තේ නැතුනොත් තමන් ටික වේලාවකට විවේකයෙන් ඉන්න එක හිත සතුටුනක් දැනව කරත හැකියි. නමුත් එimhe ඉන්නකොට එකපාරට අපිට හිතෙනවා නේ මම නම් කාලා පීලා ඉන්නවා නිසා මගේ නෑදෑයා මගේ කිට්ටුවන්තයා මට උදව් කරපු කෙනා ඒක ගැන කල්පනා කරන්න හිත ඉබේම පිටපයින්. ඒ නිසා දැන් මෙතන නම් හරි. දැන් ගෙදර ගියාට පස්සේ මේක හම් වෙයි. යන තැන ඒක තියෙයි. මෙතන හොඳයි. හෙට මේ විදිහට අර යම් වෙලාවක යම් ප්‍රමාණයක සන්තුෂ්ටියක් ලැබුවත් ඒක හැම වෙලාවෙම ඒක ඒ වෙලාවෙ විඳිනවට වැඩිය අපි ඒ අනික් අයට දීම සඳහා ගත කරන එකේ සදාචාරයක් ඒක සාමාන්‍යයෙන් කියන්නේ හිතසුව ගතියක්. එහෙම නැත්නම් මේ හදා බෙදාගෙන කෑමක් කියලා තමයි කියන්නේ. ඒක ਸਰවචන්සේකර තියලා තියෙන භව තණ්හාව කියලා. මේ වර්තමානයේ ඉඳුරම් පිනවීමෙන් ගන්න සැපත හරහා මට මෙහෙමනම් මගේ කිට්ටුවන්තයට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ඒක ඉදිරි පැතිරීමට කරන වැඩපිළිවෙල සාමාන්‍ය සම්මුතිය හැටියට වන්නකොට බොහොම පළල් හිතක් ඇති. හිතසුව කාමී මානව හිතකාමී වැඩක්. නමුත් වෙන්නේ තෘෂ්ණාව පැදුර දිග ඇරෙන එකයි. වර්තමානයේ මම දැන් මෙතන විඳින සැපය මට නෙවෙයි අපේ වෙනවා. මෙතන නෙවෙයි හැම තැනම වෙනවා. දැන් නෙවෙයි හෙටත් අනිද්දා දිගට වෙන්න ඕන කියලා කියනවා. ඉතින් අර වර්තමාන මොහොතේ යම් කිසි කෙනෙක් මේ Tamange පොඩි වෙලාවක හරි සතිය පවත්වන්න ගන්න උත්සාහය සාර්ථක වෙන්න පුළුවන්. නමුත් මගේ නෑදෑ පරපුර ඔක්කොම සතුටුමත් කරන්න ගත්තොත් උත්සාහය ඒකාන්තෙම සාර්ථකයි. ඒ වගේ මං යانے යන තැන ඔක්කොමලා සතුටුමත් වෙන්න ඕන කිව්වොත් ඒකත් අසාර්ථකයි. මමත් හැමදාම සතුටුමත් වෙන්න ඕන කියන කසාර්ථකයි. ඒකෝට භව තණ්හාවට යනකොට කාම තණ්හාව සන්තප්පණයට වඩා භව තණ්හාදී විශාල අභියෝග රාශියක් වැඩි වෙනවා. මෙන්න මේ අභියෝග රාශියට ති ද්වේෂයට කියනවා විභව තණ්හාව කියලා. භව තණ්හාව සන්තර්පණය කිරීමට බැරි වෙනකොට මතුවෙන කරදර රාශියට කියනවා විභව තණ්හාව කියලා. ඒක කොච්චර දරුණුද කියනවනම් මම මේ මෙච්චර කැමැත්තේ මේ මේ පවුලේ ඔක්කොටම මේ සැප හදන්න හදනවා මගේ බෞද්ධ ආගමේ අයට සැප හදන්න හදනවා රටේ අයට සැප හදන්න හදනවා ආගමේ අයට පවුලේ අයට නගරේ අයට ගමේ අයට සමිතිය අයට සැප හදන්න හදනවා නමුත් මේකට එක එකනා වලි දාන්න වෙනවා මේකට මේ අතුල් හෙලනවා කියලා මොකක් කණ්ඩ ඕනේ මොකක් මරන්න ඕනේ කියන එක බොහොම සිම්පල් මේකට ආදරය කරන ප්‍රමාණයට අරුගේ බෙල්ල කන්න හිතෙනවා. එහෙම නැත්නම් තමන්ගේ බෙල්ල කා ගන්න හිතෙනවා. ඒක නිසා මේ විභව සංඥාව සංඥා සංඥා තණ්හාව සීදීනාශ කරගන්න මට්ටමටත් යනවා අල්ලපු කිසි මනුෂ්‍ය මරණ මට්ටමටත් යනවා ඒකට හේතුව ඒක බාධා වෙලා වැරදිච්ච පෙරදිච්ච කාම භව තණ්හාවේ විශාලත්වය මත ඒහා සමාන විභව තණ්හාවක් ඇති ඇත්තටම අපි සංසාරේ ගොඩාක් බැඳෙන්නේ මෙන්න මේ විභව තණ්හාව නිසා අපි කරන්න හදන වැඩ පිළිවෙලේ කිසියම් කරදරයක් නැතුව සිද්ධ වෙනවා නම් අපිට තණ්හා වැඩෙනවා, මාන්න වැඩෙනවා, දික්ක වැඩෙනවා. නමුත් එහෙම ලෝකයක් නෙවෙයි. යන්න යන්න තන බාධා. ලොකු પરමාර්ථ ගොඩක් ඇති කරන ලොකු බාධා තියෙනවා. මම දැන් මෙතන මේ කියන පුංචි වැඩේ යම් ප්‍රමාණයක තඩමාරු කරගෙන යන්න පුළුවන්. ඒක මම විතරක් නෙවෙයි අපේ කිව්වොත්, දැන් විතරක් නෙවෙයි අතන මෙතන හැමතැනම කිව්වොත් මේ මේ හිතයි අනිදයි දෙකම ගත්තොත් මෙතන නෙවෙයි හැමතැනම කියපු ගමන් අපිට කොහොමඩක්වත් අමුද්‍රව්‍ය නැති විශාල වැඩපිළිවෙලට අත දාපු ගමන් අසාර්ථකත්වයේ වැඩි වෙන ප්‍රමාණයට විභව තණ්හාව කියන ඒ නිසා ඒ වැඩියෙන් පැදුරලා ගත්ත මනුස්සයාට වැඩියෙන් දුක් කරදර රාශියක් එනවා. නමුත් Tamange වර්තමාන මොහොතේ හිත පැවැත්වීම පිළිබඳව කටයුතු කරන එක්කනට අර වගේ කට්ටිය කියනවා මේ මනුස්සයා ආත්මార్థකාමී. එයා තමන්ගේ සැප විතරයි බලන්නේ. අපි නම් එහෙම නෑ. අපි ඔක්කොගෙම දේවල් බලාගෙන යන්න හදන්නේ. මෙයා මේ තනියම කිනුවන් දකින්න හදනවා කියලා ඒ චෝදනාවකුත් එනවා. නමුත් කවදා හරි භාවනාවට ගිය මිනිස්සෙක් තේරෙනවා ওই විශාල ප්‍රදේශයකට සැලසුම් හදන එක හරිම සුන්දරයි. හරිම ලස්සනයි. ඒක නිකන් හීන ලෝකයක්. නමුත් යථාර්ථවාදී. වැඩේට සම එල්ල කරන්න අමාරු ජීවිතයක්. ඒ නිසා පුංචි තැනකින් පටන් අර ගන්නවා කියන එක තමයි සරුවචනාංශික විභජ්‍යවාදී මුළු පදාසියම ගන්න බෑ. ඒකේ එක පුංචි කොටසක් අරගෙන එතන හැකියාව බලපන්. බලන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඔබට ප්‍රමාණයක් තියෙන ඔබට කුසල ශක්තියක් තියෙනවා දැනුම් ප්‍රමාණයක් තියෙන දැනුම ප්‍රමාණය ඉක්මවපු ගමන් අනිවාර්යයෙන්ම Taman නොදන්න ශේෂ්ත්‍රයකට ගිය කෝචර භූමියේ පන්නගත්ත කෙනෙක් නිසා පු탁ඥයයි කියලා කියන්නේ Tamanට අනිවාර්යයෙන්ම සැපක් අවශ්‍යයි ජීවිතේ ඒ සාධාරණ අහිංසක සැප අසීමිතව වඩන්න ගිහිල්ලා Tamanගේ හැකියා සීමාව ඉක්මවලා ඒකෙත් ඒ විදිහට වැඩ කරන්න ගිය ගමන් විතික්‍රමණය වෙනවා වීතික්‍රමණය වෙච්ච ගමන් එයාට තියෙන්නේ එක්ක තමන්ගේ බෙල්ල කා ගන්න ඕනේ නැත්නම් බාධා කරන එක නෑ බෙල්ල කන්න ඕනේ. ඉතින් ඒක සාධාරණීකරණය කරනවා මම අහිංසකයිනේ. පටන් ගන්නකොට ඇත්තටම අපිට මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. නමුත් ඒක මෙච්චරක් යහට ගියරොත්ම අතිශෝක්තියක් වෙනවා. මට තියා කාටවත් කරන්න බැරි විදිහට මේ සියල්ල සන්තෝෂ කරන්න බෑ මේ ලෝකේ කියන එක දන්නේ නැතුව දැන් මම සාර්ථකයි මට පුළුවන්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම ඔක්කොම සම්පූර්ණ කරනවා කියලා තමන්ගේ ශක්ති සීමාව තමන්ගේ ජුරිස්ඩික්ෂන් එක දන්නේ නැතුව ඒ පැත්තට ගිය ගම ඒකාන්තෙම ගැරන්ඩියාවක් වෙනවා. ඒකාන්තෙම නිකන් නරපණුවක් වෙලා විශාල පීඩාවට ලක් කරනවම එයා මේ සාර්ථක භූමියේ ඉඳලා සාකච්ඡා කරනවා මෙතන කියලා අසාර්ථකුනේ ආශවලා මට මොකක් හරි කරලා. කවුරු හරි හුණියම් කරලා දෙන්න. නැත්නම් කවුරු හරි මං පිටිපස්සේ කියලා ගහන්න හදනවා කියලා ඒක විනාශ කරන්න හදනකොට ඒ මනුස්සයා දැවෙන පිච්චෙන කෙනෙක් පාඩපත් වෙනවා. මේ විභව තණ්හාව වෙස්ටර්න් සයිකොලොජි එකට අහුනේ නැහැ. වෙස්ටර්න් සයිකොලොජි එක ඒක ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා. අන්තිමටම වගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වන්න උත්සාහ කරා. ඒක එච්චර මේ මේ විස්තර කරලා නැහැ. මෑතකදී බුද්ධ ආගම සහ ඔය ෆ්‍රොයිඩියන් සයිකොලොජි බටේට මානසික විද්‍යාවත් බලනකොට මේ භව තණ්හා සහ විභව තණ්හා දෙක අතර මෙතෙක් විස්තර කරු මේ ඍජු සම්බන්ධතාවයට අමතරව විශාල වංචනික ධර්ම රාශියක් වැඩ කරන්න පටන් අර ගන්නවා කෙනෙක් තුල මම කෙරුවා මට පුළුවන් මට අනික් කට්ටියට බැරිුණාට මම කරනවා කියන. ඒකලිවල එයා ඒ මට්ටමට හීන ලෝකයට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. ඒකවල විශාල වංචනික ධර්ම වගේ ෂට මායාවී ගති වගේක් යනවා. ඉතින් බටේර මානසිකත්වයට අහු වෙලා නැත්තේ Taman තුලම තියෙන ෂට ගති, මායාවී ගති සහ වංචනික ගති කියන එක Tamanටම අවබෝධ කරන්න පුළුවන්ද එහෙම එකක් තියෙනවද කියන ශේෂ්ත්‍රය මාතෘ මානසික විද්‍යාවේ නැහැ. දැන් ආසියාකරේ සහ බටහිර දෙක අතර යන sannivedanයේදී සංයෝග නැත්නම් දෙබසේදී ඒගොල්ලෝ පෙන්ලා දීලා තියෙනවා මම මේ වැඩ කරන්නේ මේ සුදු කොළවල ලිව්වට මේ ශකුණ දෙන සාකච්ඡා කරාට බොහොම විවුර්ත සාකච්ඡා කරාට මේ කුහක හිතකින් මම වැඩ කරන්නේ මේ කුහක හිත මාවත් නැසනවා පිටයත් නැසන කෙලේශයක් මේකේ තියෙනවා ඒ නිසා මේ මං දෙන ප්‍රොජෙක්ට් එක තුල මම දෙන මේ අදහස තුල ඒකාන්තයෙන් වංචනික ධර්ම තියෙනවා. ඒකාන්තයෙන් ෂටගති තියෙනවා. මායවි ගති තියෙනවා කියලා මේ කාරණාව ඉදිරිපත් කළොත් බටහිර මූල ධර්මානුකූලව පිළිගන්න කැමති නැහැ. නමුත් ඒගොල්ලෝ ගාවට කරන ටූල්ස් නැහැ. කවදාකවත් හිතලා නැහැ. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ හදපු යන්ත්‍රය ඒකාන්තයෙන්ම හිතවාදී කියලා. හදලා තියෙන උපකරණ යන්තර මොකද ඒක විස්තර කරනකොට කියනවා මනස මනස නෙවෙයි මේ ඉඳුරන් ඇතිතේ දකින්න නැති බව ඔය කාන්ට් කියන විචාරයට ඉස්සලා දාර්ශනිකයන් ඉස්සලා දැනගෙන තියෙනවා මේ ඉඳුරන් අපිව මේ වංචා කරනවා කිය. ඇතිදේ පෙන්වන්නේ අපට. නැති දෙයක් සරාගේ හිතෙන් මවලා පෙන්වනවා. තියෙන දේ ඇහෙන්නේ අහන්න ඕන දේ ඇහෙනවා. ගන්ධ රස පහසු ඔක්කොම ඒ නිසා තමයි බටහිර ලෝකයේ ඒක ප්‍රතිස්ථාපනය කරන යන්ත්‍ර හැදුවා. බට ආශය කර හිතාගත්තා මගේ හිත කොහොමඩක්වත් වංචනිකයි. මගේ ඇහත් මට වංච කරනවා. කන නාසයදී වංච කරන මේ ලෝකේ මායාවක්. මේක මිරිඟුවක්. මේක හීනයක්. බටහිර ඒ වෙනුවට යන්ත්‍ර හැදුවා. කොච්චර දුරට අද ගියාද කියලා කියනවනම් අද උසාවියකට ගිහිල්ලා කවුරු හරි අද්දුටු ඇහෙන්දුටු සාක්ෂියක් දුන්නට වැඩිය ෆොටෝ එකක් පෙන්නුවොත් පිළිගන්න උසාවිය. මොකද ෆොටෝ එක බොරු කරන්නේ අද්දුරු සාක්කිය බලන් ගන්න. එයා මනුස්ස හියුමන් එරර් එක තියෙනවා කියලා. ඒ නිසා විද්‍යාව අසීමිත විදියට මනුස්ස මනස කුණු කුරේටම දාලා යන්ත්‍ර වලට බුදුම තාලට යන්න ගිහිල්ලා අද යන්ත්‍ර විසින් මනුස්සයා පාලනය කරන තැනට අවිලා ඉවරයි. ඒක තමයි ඇත්තටම ඔය ආතසික්ලක් පෙන්වන්න හැදුවේ. මේ යන්ත්‍ර යන්ත්‍ර පිළිබඳව මිනිස්සු විශ්වාස කරන්න අදී අපි ඒකාන්තයෙන් අද යන්ත්‍ර විශ්වාස කරනවා. ඒ මොකද මේ චාපල ගතිය බටහිර ඕනකට වැඩි ඇල්ලුවා. ආසියාව එදාත් ඉඳලා දැනගෙන හිටියනොත් ආසියාව කියවට ඒකට ප්‍රශ්නයක් නැහැ. මනුස්සකම දිවිච්චාවයි. ඕනට වැඩිය යන්ත්‍ර සූත්‍ර වලට යන්න ගියොත් යන්ත්‍ර මනුස්සය පාවිච්චි කරනවා කියන එක නෙවෙයි වෙන්නේ. යන්ත්‍ර වලට හැංගීමක් නැහැ මේ පෘථිවිතලය රත් වෙනවා කියන එක. යන්ත්‍ර වලට හැංගීමක් වෙන්නේ නැහැ දූෂණය කියන එක. යන්ත්‍ර වලට හැංගීමක් වෙන්නේ නැහැ බයලජ්ජාව නැති වෙනවා. යන්ත්‍රයේ මාසට කාරණා විශ්ත කරලා දෙනවා. උණ්ඩුවට ගැහුවාගේ ඔප්පු කරලා පෙන්නනවා. නමුත් මේ මනුස්සයාගේ හිතේ තියෙන චපල ගතිය ඒකකටවත් අහුවෙන්නේ ඉතින් ඒ නිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දෙක අතර ආශා කරන දේ හරහා ද්වේෂය මතුවීමේදී කෙනෙකුට ඒ වංචනික ධර්ම වැඩ ගන්න හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්. එකම අරමුණක හිත තියාගෙන ඉන්නකොට ඉස්සල්ලා ඒ අරමුණ අපි ආනපානි කියලා ගනිමුකෝ. ආනපානි හිටින්නේ නැහනේ හිත. ඒ නිසා හිත හිටියට පස්සේ ලොකු සතුටක් එනවා. අනේ මට නම් දැන් ටික වේලාවක් ආනපානෙ ඉන්නවා. ටික වෙලා ගියාම මෙන්න මේ ආනපානෙ තරහ එනවා. තිල් ගහලා ඉසපීරා කොණ්ඩ බැඳපු බං මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන් මෙච්චර කල් ෂෝක් එකට ආනපානොද දැන් ආනපානොට මේක කිරේ කොතනදී මේ මනාපේ අමනාපයටපත් උනාද කියන එක මොන කෙනාටවත් අල්ලන්න බෑ ඒ විතරක් නෙවෙයි ඒක නායක කියන්නත් ලැජ්ජයි එයා කියන්නේ ඒක නෙමෙයි කවුරුරි කැස්සා කවුරුරි දොරක් කැරියා නැත්නම් ආනාපාන ප්‍රශ්නයක් නෑ මං ඉදා බොහොම ප්‍රේමයෙන් ආදරය කරන ආනාපානෙට නමුත් උනේ මේ වෙලාව වෙලා තියෙන මේ ළඟින් එක නකයිනවා ඉතින් ගුරුවරයා දැනගන්න ඕනේ මෙයාට වෙලා තියෙන ළඟ එක්ක නයි කැහිල්ල නෙමෙයි මෙයා මේ වෙනකොටම ආනාපානෙත් එක්ක දික්කසාද වෙන්න නඩුවක් දාලා. ඒක යෝගාවචරය දැනගන්න දවස ආවොත් හිතන්න එදා තමයි මේ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ වලට මාරු වෙන්නේ තැන. ආනාපානෙ පෞද්ගලික ලක්ෂණ වෙනකොට පොදු ලක්ෂණයට යනකොට පොදු ලක්ෂණ බලපුවාම කිසි දෙයක විචිත්‍ර ගතියක් නැහැ, සිද්ධි බහුල ගතියක් නැහැ, හරි පාළු. ඉතින් ආනාපානෙ හරහා උද්දජනසේ ඉස්සලා මනාව පැත්ත පෙන්නලා ඒක අමනාප වෙන තැනට බල්ලා කියනවා මේ අමනාප වෙන තැන උඹේ මනාපෙන් එන එක නෙවෙයි උඹ කැමති නෑනේ උඹ කැමති අනපන ගොඩක් කළා ඉන්නේ උඹ බලාපන් මොකද වෙන්නේ කියලා වෙන්නේ කොහොමද බාහිර තියෙන අරමුණට හිත පැනිල්ලෙන් අල්ලතයි මේකට අමනාපය කොච්චර වැඩෙනවද ඒ ප්‍රමාණයට එළිය තියෙන එකට පයින් ඒකලියලා අපි වහාම ආනාපාන පිළිබඳ කතාව පැත්තක තියලා අර මනසට නඩුවක් දාලා ඒ මනුස්සයා ගෙන්නලා උසාවියට ඉතින් දිගට ඔක්කොම කරනවාට පේනවනේ මං කියන කොච්චර සාධාරණ දෙයක්ද අප්පා මීයා මේ මේ වැඩි කරන්නේ බොරුද මේ බලන්නකො ඒක කතාව කොහෙද යන්නේ ඒ නිසා මේ භවතණ්ණා විභවතණ්ණා දෙක අතර මේ පණින බීලි වැනිල්ල ඊටාම අමාරු කෙනෙකුට තමා වශයෙන් ඒ ඒ ඒ ප්ලොට් එක අල්ලන්නත් අමාරු ඒ විතරක් නෙමෙයි කියලා දුන්නත් වැඩ කරගෙන යනකොටත් අමාරු මොකද ඒ තරම් මාන්නක් අරයි අපි හැම වෙලාවෙම කැමැති ඒ රාජ්‍ය සභාවේ සිංහල රාජ්‍ය සභාවේ මේ නුවර නුවර කාලේ මේ රාජ්‍ය සභාවේ ඉන්න ඔක්කොම නිලමෙලානේ. ඔක්කොම කුලවන්ත කට්ටිය ඉන්නේ. ඒ මොනරි අඩු කුලෙ මිනිහ කොනක තියාගෙන මොනරි වැරද්දක් වුණොත් ඌට ගහනවලු. ඌට කියන්නේ කොනේ ඉන්න බණ්ඩි අයියා. රාජ්‍ය සභාව විසඳගන්න මොනවද අන්නර ඇනලු තමලා අනුකෝනන්න ඕන බණ්ඩියර දෙකක් කියනවා. ඌට තියෙන්නේ රජුරුවන්ගේ හරි නිලමකාරින්ගේ හරි වැරද්දක් වෙච්චාම ගුටි ගන්න එක. අපිටත් කොනේ ඉන්න බණ්ඩියා තමයි ඔය බාහිර ආගම කියන්නේ. අපි කොයි වෙලාවෙත් ඒව ගැන කතා කරන මිසක කවදාකවත් මූල කර්මස්ථාන ගැන කතා කරන්නේවත් නැහැ. බලන්නකෝ භාවනා කරනකොට වේදනාව එනවනේ. මොකද කරන්නේ? මේ භාවනා කරනකොට සද්ද එනවා. දැන් මොකද කරන්නේ? මේ භාවනා කරන නිින්ද යනවා. දැන් මොකද කරන්නේ? නේ මොකක් මොකද්ද ගන්න බාන්? ඉන්දෝ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන නිින්දනේ. ඉතින් කී සැරයක් අහන්න ඕද මේ මොනවා කරනකොට නිින්ද යන්නේ ඊට ඉස්සෙල්ලා ඇත්තට අරමුණ දැක්කද ඒ අරමුණ එන්නේ එන්නේ අප්‍රිය වෙනකත් ඒක නෙවෙයිනේ මට ප්‍රශ්නේ තියෙන්නේ මට තියෙන්නේ නිින්ද යන්නේ කියලා මට තියෙන වේදනයි. බලන්න ඒක ඔප්පු කරලා දෙන්න ගියාම මේ මිනිස්සයා කොච්චර මේ sannivedanaye පටලවා ගන්නවද කියලා. කවදා හරි කවුරු හරි දැනගත්තොත් මේ අරමුණ පිළිබඳව මේ නීරස ගතිය තමයි නිවන කියන්නේ. මනාපේ තමයි තණ්හාව කියන්නේ ඒක සංසාරේ. මේ නීරසකම තමයි නිවන කියන්නේ. ඒකට ගොඩාක් බාධා තියෙන ඔබ කරුණා කරලා මේ මතුවේගෙන එන නීරස ගතිය භාවනාවේ ප්‍රතිඵලයක් විදියට කෙලෙස් අඩුවීමක් විදිහට දැක්කොත් තමන් ඒ නීරස ගතියදී කොහොම බලයිද?